දේශකයන්න් වහන්සේ වතුරගම කන්නිමහර වේලවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමින්ද්‍රයන් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු ඉදං නිච්ඡං ඉදං දුවං ඉදං සස්සතං ඉදං කේවලං ඉදං අචවන ධම්මං ඉදං න ජායති න ජීයති න මීයති න චවති න උපජ්ජති ිතෝච පනඤ්ඤං උත්තරින් නිස්සරණං නත්ති රකස්ස බක්මුනෝ ඒව රූපම් පාපකං ditthිගතං uppannන් හෝති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනි පින්නතියනේ මේ පින්නතුන් සූදානම් වෙන්නේ ඒ භාගතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් තමගේ ජීවිතයට එකතු කරගෙන ලබාගත් මනස ජීවිතයට වටිනාකමක් එකතු කර ගැනීමටයි සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුක්තේන බකබ්‍රහ්ම සූත්‍රය ආශ්‍රයෙන් බකබ්‍රහ්ම ජාතකයත් මේකට අදාළම දේශනා කරලා තියෙනවා භාගතුන් වහන්සේ. ඉතින් පින්නතුනේ මේ බකබ්‍රහ්මයා කියන්නේ පළවෙනි ධානතලයේ ඉන්න බ්‍රහ්ම රාජයෙක්. ඉතින් මෙයාට ඇති වෙන මිත්‍යා දෘෂ්ටියක් දැකලා තමයි භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. ඉතින් මේ බක බ්‍රහ්මයාට හිතෙනවා ඒ බ්‍රහ්ම ලෝකය ඒ බ්‍රහ්මාත්ම භාවය නිට්ටයයි. ඒක ස්ථිරයි. ඒක සදාකාලිකයි. මේක කිසිම අඩුවක් නැහැ. මේකෙන් චුත වීමකුත් නැහැ. මේන් පස්සේ උත්පාදනය වෙන්න වෙන තැනකුත් නැහැ. මේක මේ තියෙන බ්‍රහ්මාත්මය, බ්‍රහ්ම ආත්මය, ಜಾති, ඒ කියන්නේ ඉපදීමක්, ඒ නැහැ එහෙම නැත්නම් ඊට පස්සේ ජරාවක් නැහැ මැරෙන්නේ නැහැ චුත වෙන්නේ නැහැ මේක තමයි හොඳම දැන කියලා මිත්‍යා දෘෂ්ටියක් උපදිනවා මේක තමයි ස්ථිරයි කියලා නිට්ටයයි කියලා ශාස්ත්‍රතයි කියලා කියන්නේ ඉතින් මේක දකිනවා භාග්‍යතුන් වහන්සේ ඒ චිත්ත විපර්යාසය දැක්කට පස්සේ භාගතුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න වෙලාවේ මේක දකිනවා මේ මෙහෙම බ්‍රහ්ම රාජයෙකුට මෙහෙම හිතක් පහලලා තියෙනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ නමපු අතක් දිගාරිනා වෙලාවේ එහෙම නැත්නම් දිගාරපු අතක් නමන්න හරි පොඩි වෙලාවනේ යන්නේ නේද? ඒ වගේ පුංචි වෙලාවක් තුළ ගිහිලා බ්‍රහ්ම ලෝකේ පහළ ඒ බක බ්‍රහ්මයා සමීපේ ඉතින් බ්‍රහ්ම බ්‍රහ්මයේ ඈතසිත භාග්‍යතුන් වහන්සේ දකිනවා. එතකොට Tamanට ඉතින් කල්පනා වෙන්න පුළුවන් එතකොට එහෙම හැම විතරකයක් ඒ විදිහට මිත්‍යා දෘෂ්ටියක් ආවහම බුදු කෙනෙක් එහෙම මේ මිත්‍යා දෘෂ්ටිය උපන්න කෙනා ළඟට වඩිනවද කියලා. එහෙම වඩින්නේ නැහැ පින්නතුනි. එහෙනම් ඒ බක බ්‍රහ්මයාටත් තිබිලා තියෙන මොකද්ද? පින. යම් කුසලයක් තිබිලා තියෙනවා. පෙර කුසලයක් තිබුණ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ චිත්ත විපර්යාසය දැකලා භාග්‍යතුන් වහන්සේ තින වඩින්නේ. වැඩවට පස්සේ භාග්‍යතුන් වහන්සේට කියනම් රක බ්‍රහ්මයා වඩින්න භාග්‍යතුන් වහන්සේ නිදුක්ඛාන්නේ වඩින්න. බොහෝ කාලයකට පස්සේ ඔබ වහන්සේ මේ පැත්තට වඩින්නේ. මුගක් යහපතක්. නිදුකානනේ මේ බ්‍රහ්මාත්මය නිට්ටයයි. මේ අපේ ඉන්න බ්‍රහ්මාත්මය නිට්ටයයි. මේක ස්ථිරයි. මේක සදාකාලිකයි. මේ කිසිම අඩුවක් නැහැ. ඒ වගේම මේකෙන් චුත වීමකුත් නැහැ. ඒ වගේම මේකේ જાතියක්, දිරීමක්, මිය යෑමක්, චුත වීමක්, මේ චුත වේලා වෙන තැනක ඉපදීමක් ඒ මොකක්වත් නැහැ. සතරෙන් ගැලවෙන්න අය මුකුත් ඕනේ මෙතන හිටපුවාම හරි එහෙම නැත්තම් අය එහෙම ගැලවීමක් කියලා දෙයක් ඕනේ මේක ස්ථිරයි. කියලා භාගතුන් වහන්සේ ඉස්සරහත් මේක ප්‍රකාශයටපත් කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරන බ්‍රහ්ම බ්‍රහ්මයාට බ්‍රහ්ම බ්‍රහ්මයා ඔබ අනිත්‍ය වෙන දෙයක් නිට්ටයම කියනවා. අස්ථීර වූ දෙයක් ස්ථීරයි කියලා කියනවා. සදාකාලික නොවන දෙයක් සදාකාලිකයි කියලා කියනවා. අඩුවක් ඇති දෙයක්ම අඩුවක් නැතයි කියලා කියනවා. චුත වෙන ස්වභාවයේ තියෙන දෙයක් චුත වෙන්නේ නැහැ කියලා කියනවා. යම් තැනක වනායි ජාති ජරා ව්‍යාධි මරණ මේවා ඔක්කොම තියෙනවා නම් ඒ තියෙන තැනක් මේ ඔබ නැහැ කියලා කියන්නේ. ඉතින් මේ සසරෙන් ගැලවෙන්න තැනක් තියාගෙන සසරෙන් ගැලවීමට තැනක් නැහැ මෙතනම තමයි ස්ථිරයි කියලා කියන මහා ලාමක මිත්‍යා දෘෂ්ටියකින් අවිද්‍යාවකින් ඔබ ඉන්නේ කියලා මේ බකබක්මයට කියනවා. මෙයා එකපාරටම පිළිගන්න සූදානම් නැහැ. දැන් මිත්‍යා දෘෂ්ටියකනේ ඉන්නේ නේද? දැන් සාමාන්‍ය කෙනෙකුට ධර්මයක් දේශනා කරත් ඉතින් තමන්ගේ තියෙන දෘෂ්ටියෙන් අතාරින්න කොච්චර අමාරුද මේ බ්‍රහ්මයන්ට කියලා මිනිස්යන්ටත් නේ. එතකොට දැන් ඒ වෙලාවේ මේ බ්‍රහ්මඥයා දැන් තනියම නෙවෙයි දැන් කට්ටියත් එකතු වෙලා මේ වැඩේ ස්ථිර කරන්න හදනවා. භාගතුන් වහන්සේ ඔබ වහන්සේ ඔහොම කිව්වට අපි 70 දෙන්නේ. පින්කම් කරලා මේවා කරලා ඒ කියන්නේ මෙතන මහා පිනකින් ඉපදිලා ඉන්නවා. මේ 70 දෙන්නම මේ විදිහේ ස්ථිරත්වයක් දරනවා. දැන් අනෙක් කට්ටිය ගැන මේ එක්කම තමයි දැන් මෙතන ඉදිරිපත් වෙන්නේ. මම විතරක් නෙවෙයි මෙහෙම ප්‍රකාශයටපත් වෙන්නේ අනිත් අයත් එන්නවා මේක නිත්‍යභාවය. අනිත් මේ අනිත් එක මිනිස්සුත් අපිව පතනවා බ්‍රහ්මාත්මය. මෙහෙම වෙන්න ඕනේ කියලා මිනිස්සුත් පතනවා. ඒ හින්දා අපි මෙතන මේ විදිහට ස්ථීර තැනක තමයි මේ ඉන්නේ කියලා භාගතුන් වහන්සේ ඉස්සරහා දේශනා කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්ම බ්‍රහ්මය උඹ මෙච්චර දීර්ඝායුෂ තියෙන තැනක් කියලා කිව්වට උඹට ආයුෂ දෙන්නේ නිර්බුදතාම ලක්ෂයයි කියලා කියනවා. නිර්බුද ලක්ෂයක්. ආයුෂ තියෙන නිර්බුද ලක්ෂයක්. දැන් අද ගණිත ක්‍රමේ නම් එහෙම එකක් දන්නේවත් නැහැ නේද? මොකද මේ ඉස්සර තියෙන පැරණි ගණිත ක්‍රමේ හරිය බලවත්. අද තියෙන මේ ගණිත ක්‍රමේ තියෙන ඒවා මේ ළඟින්වත් තියන්න බෑ. දැන් අද බිලියන් ට්‍රිලියන් ඔය වගේ තැනක් ඔය වගේ මේ මෑතක තමයි ඒකටත් නම් හොයාගත්තේ. නමුත් මෑත පෙරණි මුතුන් මිත්තන්ගේ ඒ කාලේ තිබුණු ගණිත ක්‍රමය ඉතාමත්ම මේ ප්‍රබලයි. මම පොඩ්ඩක් කියලා දෙනවා. දැන් අපි දන්නවා 10 10න් වැඩි කරපුවාම කීයද 100යි. එතකොට 100 10න් වැඩි කරොත් 1000යි. දහසක් නේ 100 10න් වැඩි කරපුවාම. ඒ වගේම 1000 100න් වැඩි කරොත් අපි දන්නවා ලක්ෂයක් කියලා. එතකොට ලක්ෂය 100ෙන් වැඩි කරොත් ලක්ෂ 100ක් අපි කියන කෝටියක් කියලා. එතකොට කෝටිය කෝටියෙන් වැඩි කරොත් ප්‍රකෝටියයි. කෝටිය කෝටියෙන් වැඩි කරොත් ප්‍රකෝටියයි කියන්නේ 1.14ක් ප්‍රකෝටියක් කියන්නේ. ප්‍රකෝටිය කෝටියෙන් වැඩි වුණොත් කෝටි ප්‍රකෝටියයි 1.21ක්. ඒ වගේම කෝටි ප්‍රකෝටිය කෝටියෙන් වැඩි කරොත් නහුතයයි කියලා කියනවා. නහුත එකක්. ඒ වගේම නහුත එක කෝටියෙන් වැඩි කරොත් නින්නහුතයයි කියලා කියනවා. නින්නහුතයක් කෝටියෙන් වැඩි කරොත් අක්කෝ බෝහිනියයි කියලා කියනවා. අක්කෝ බෝහිනිය එකක් කෝටියෙන් වැඩි කරොත් බිඳුවයි කියලා කියනවා. දැන් අපි කියන බිඳුව නෙවෙයි එතකොට. බිඳුවයි. බිඳුවක් කෝටියෙන් වැඩි කරොත් අබ්බුද එකයි කියලා කියනවා. අබ්බුද එකක් කෝටියෙන් වැඩි කරොත් තමයි නිර්බ්බුද එකක් කියලා කියන්නේ. දැන් මේ බ්‍රහ්ම බ්‍රහ්මයට ආවිෂය කොච්චරක් තියනවා කියන්නේ. නිර්බ්බුද ලක්ෂය. ඒ වගේම නිර්බ්බුද එකක් කෝටියෙන් වැඩි කරොත් ආහා එකයි කියලා කියනවා. ආහා එකක් කෝටියෙන් වැඩි කරොත් අභිබ එකයි කියලා කියනවා. අභිබ එකක් කෝටියෙන් වැඩි කරොත් අටට එකයි කියලා කියනවා. අටට එකක් කෝටියෙන් වැඩි කරොත් පොගන්දි එකයි කියලා කියනවා. පොගන්දි එකක් කෝටියෙන් වැඩි කරොත් උත්පල එකයි. උත්පල එකක් කෝටියෙන් වැඩි කරොත් කුමුද එකයි. කුමුද එකක් කෝටියෙන් වැඩි කරොත් කුණ්ඩරික එකයි. කුණ්ඩරික එකක් කෝටියෙන් වැඩි කරොත් පදුම එකයි. පදුම එකක් කෝටියෙන් වැඩි කරොත් කතාන එකයි කතාන එකක් කෝටියෙන් වැඩි කරොත් මහා කතාන එකයි මහා කතාන එකක් කෝටියෙන් වැඩි කරොත් අසංකේය එකයි එතකොට දැන් බලන්න අසංකේය එකක් කියලා කියන්නේ ඔය හැම එකම වැඩි කරලා බලන්න අසංකේයයක් කියලා කියන්නේ 1.140ක් දැන් මිනිස්යාගේ අවශ්‍යතාවක් තියෙනවා ඒ කාලයක් තියෙනවා මිනිස්යාගේ මේ අපෙත් අවශ්‍ය එච්චරක් වැඩි වෙනවා ඒ කියන්නේ 1.140 ඉඳන් 10ට අඩු වෙනවා. දැන් මේ යන්නේ වැඩි වෙන කාලේද අඩු වෙන කාලේද? අඩු වෙන කාලේ. 10ට අඩු වෙලා අවුරුදු 5ේදී කසාදත් බඳිනවා. ඊට පස්සේ දරුවොත් අතර ඉතුරු 5ේදී ඊට පස්සේ වෙලා අන්තිමේට ඒ අපි ගාව තියෙන කෙලෙස් හින්දා එන්නෙන් අකුසලෙන් වැඩි වෙන්නේ. ගහගෙන මරාගෙන එක එක විදිහට විනාශ වෙලා සත්ත්ව විනාශයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ කණ්ඩායමක එකතු වෙලා ওই කැලේවල් වලට ගිහිල්ලා ගල් ගුහා වලට ගිහිල්ලා ඒගොල්ලෝ කොහොම හරි බේරිලා ඒගොල්ලෝ නැවත කුසලයේ පුරලා ඒගොල්ලන්ගේ ආයුෂය නැවත වැඩි වෙනවා. එතකොට ආයුෂය වැඩි වෙනවා කියන පින්වතුනි 1.140කටයි. 1.140ක් කියලා කියන්නේ අසංඛේය. එතකොට 1.140න් නැවතයි අඩු වෙනවා අයත් 10ට. දැන් මෙහෙම අඩු වෙලා 10ට අඩු වෙලා 1.140ට වැඩි වෙනානේ. වැඩි වෙලා නැවත 80000ට අඩු වෙන කාලේ තමයි ඔන්න පහළ එන්නේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ. තව සෑහෙන කාලයක් ඉතින් දැන් අපේ මේ ඉන්න ආවිසේ ඉතින් අවුරුදු 60 70 100 කියපුවම මහා ලොකු දෙයක් කියලා තමයි කියන්නේ තින් හිතා ඉන්නේ නේද? ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරන බ්‍රහ්ම බ්‍රහ්මයාට ඒ පළවෙනි ධානතලයේ ඉන්න බ්‍රහ්මයාගේ ආවිෂත් ඒ තරම් හරි පොඩ්ඩක් කියලා. ඒ කියන්නේ එයාගේ ආවිෂය ගත්තාම ඇත්තටම 1.68ක්. ඒකේ ගාන කියන්නේ නිර්බ්බුද ලක්ෂය. නිර්බ්බුද ලක්ෂය. එතකොට ඇත්තටම මේ බක බ්‍රහ්මයාට මොකද උනේ කියලා අටුවාය සඳහන් වෙනවා. මෙයාට මේ ඔක්කොම මතක තිබුණලු මුල් කාලේ. දැන් අපිට සමහර දේවල් එක කාලයකට මතකයි තව කාලයකට මතක නෑනේ නේද? ඉතින් මුල් කාලේ මතක වෙලා තියෙනවා පහු වෙනකොට කාලයත් යද්දි මේ අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටි ආවට ආපු හින්න අරව අමතකුණා. ඉතින් පෙර කතාව පෙන්නනවා මේ බ්‍රහ්ම බ්‍රහ්මයා අබුද්ධෝත්පාද කාලයක භාවනා කරනවා තාපස ස්වරූපයෙන් ගිහිගෙන් අයින් වෙලා දැන් ඒ කාලවල තිබිලා තියෙන තාපස පැවිද්ද නේද? ගෙවල් වලින් අයින් වෙලා ගිහිලා තාපසෙක් විදිහට මහාන වෙලා ඉතින් එයා භාවනා කරනවා. කසින භාවනාව. කසින භාවනාව ගැන අහලා ඇති මේ පින්නතුන්. ඒ කසින අරමුණ කියන්නේ ඉතින් හොඳ අරමුණක්. හැබැයි නිවන් දකින්න පදනම් කරගන්න බුදු කෙනෙක් තමයි ඒක හරවන්නේ. නමුත් ඔය සාමාන්‍ය ඒ කාලේ කරන කසින භාවනාවලින් නිවන් දකින්න බෑ බ්‍රහ්ම ලෝකේ තමයි යන්න පුළුවන්. දැන් කසින භාවනා කරනකොට ඉස්සරහා තියාගන්න මොකක් හරි එක එක නිල පීත ලෝහිත ඔය විදිහට ඕන කසිනයක් නිල් පාට කියලා හිතන්නකෝ. නිල් පාට රවුමක් ගාලා ඒක රවුමක් මේ රෙදි කෑලෙන් හරි තියලා ඉස්සරහා බිත්තියක හරි ඉස්සරහා තැනක රඳවලා ඒ දිහා බලාගෙන කියනවා නීලන් නීලන් කියලා. එහෙනම් නිල් පාට නිල් පාට නිල් පාට කියලා කියනකොට අර හිත එකඟ වෙනා මොන අරමුණ තුළද? නිල් පාට කියන අරමුණ තුළ. දැන් අපේ හිත හැම වෙලෙම පින්නතුන් තියෙන එක්කෝ රාගය තුළ එක්කෝ දේශය තුළ. එක්කෝ මොකක් හරි එකට ඇලෙනවා එක්කෝ ගැටෙනවා. ඉතින් මේ අවිජ්ජාවයි ව්‍යාපාදයයි තියෙන තාක්කල් ඇත්ත දකින්න බෑනේ. ඒ හින්දා එහෙම නැති අරමුණක් තමයි ඔය වගේ අරමුණක්. ඒකට කියනවා අපි සමත අරමුණක් කියලා. ඉතින් එයාගේ අරමුණක් දීලා කියනවා මේක ඒකම විතක්ක ਵਿਚාර කරනවා. ඒ තුලින් ඇති වෙනවා අපේ හිතේ තියෙන අන්න නීවරණයටපත් වෙලා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානය දක්වා ඒ සමත භාවන වලින් යන්න පුළුවන්. ඉතින් චතුත්ථ ධාන සමාපatti උපදවා ගන්න මේ කසිනේ කරලා මෑ. ඊට පස්සේ මිය ගිහිල්ලා හතරවෙනි බ්‍රහ්ම ලෝකයේ හතරවෙනි ධානතලයේ වේහප්පල කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. දැන් ධානතල හතරක් තියෙනවා පින්නතුනේ. බ්‍රහ්ම ලෝක ධානය කියන්නේ අපි දන්නවනේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, චතුත්ථ ධානය කියලා ධානතල හතරක් තියෙනවා. පළවෙනි ධානතලේ බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. දෙවෙනි ධානතලේ බ්‍රහ්ම ලෝක තුනයි. තුන්වෙනි ධානතලේ බ්‍රහ්ම ලෝක තුනයි. හතරවෙනි ධානතලේ බ්‍රහ්ම ලෝක දෙකයි තියෙන්නේ. වේහප්පලයි අසඤ්ඤතලයි කියලා. ඊට පස්සේ තියෙනවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහක්. ඊට පස්සේ තියෙනවා අරූපාවචර ධානය බ්‍රහ්මලෝක ආකාසඤ්ඤායතනේ විඥානඤ්ඤායතනේ ආකින්චඤ්ඤායතනේ නේවසඤ්ඤා නාසඤ්ඤායතනේ ඔය නේවසඤ්ඤා නාසඤ්ඤායතනේ ඉපදුනොත් මහා කප් 84000 ලේසි නෑ මහා කප් 84000 කියලා කියන්නේ මේ පෘථුවිය ඇතුළු මේ අපේ ඉන්න කෝටි ලක්ෂයක් සක්වල ඉරවල් හතක් එම් පායලා විනාශ වෙලා යනවා බ්‍රහ්ම ලෝක ටිකක් ඉතුරු වෙනවා ඒත් එයා එතන ඉන්න 84 1000 වාරයක් විනාශ වුණත් ඒ බ්‍රහ්මයාගේ ආයුෂ තියෙනවා. ඉතින් එහෙනම් අපි ඉන්න එක ගැන කතා කරන්නවත් දෙයක් නෑ නේද? මේ අපි ඉන්න මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන ආයුෂත් එක්ක. ඉතින් දැන් මේ බක බ්‍රහ්මයා ඒ ආත්මේ වේහප්පල කියන මේ හතරෙනි බ්‍රහ්ම ලෝකයේ උපදිලා කප් මහා කප්ප 500ක් එතන ආයුෂ විඳිනවා. කල්පයක් කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවා. හුඟක් උදාහරණ දේශනා කරලා තියෙනවා. මේ උදාහරණ දන්නවා. හැතැම්ම 16 16 දිගපළ උස තියෙන පෙට්ටියකට අබ පුරවන්නලු. අබ නෙවෙයි අබ. ඈ අවුරුදු 100කට සැරයක් එක අබෑටයක් අයින් කරන්නලු. එක අබෑටයක්. යම් කිසි දවසක අබ ඉවර වෙන්නේ කවදාද? ඒත් කල්පයක් ඉවර වෙන්නේ නැහැ කියලා කියන ඒ තරම් දිග කාලයක්. ඉතින් ওই හැම කාලෙකම අපි ඉඳලා තියෙනවා පහෝගී කාලවල. සෑහෙන කාලයක්. ඉතින් තවත් ඉතින් මොකද වෙන්නේ? මේ යථාර්ථය දැනගන්න බැරි වුණොත් ඉතින් මේ ලබාගත් මනුස්ස ජීවිතේ ප්‍රයෝජන ගන්න බැරි වෙලා තවත් යනවා. ඒක නවත්තන්න ඕනේ. නවත්ත ගන්න බැරි වුණොත් අපි ලබාගත් මනුස්ස ජීවිතේ කරගත්ත දෙයක් නැති වෙනවා. අපේ ඉතින් කරගත්ත කියලා හිතා ඉන්න ලොකු දේවල්. නමුත් ඒ ඔක්කොම ඇත්තටම ඇති දෙයක් නැහැ. ලෞකික දේවල්, භෞතික දේවල් ඔක්කොම දාලා යනවනේ අපි. ඒව අතහැරලා යන්න වෙනවානේ. නමුත් මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තාම අවබෝධ කරගත්තාම යට පුළුවන් ලොකු පිම්මක් පයින් අපි ඉදිරියට කතා කරමු. එතකොට ඒ වේහප්පල බ්‍රහ්ම ලෝකේ කප 500ක් ආයුෂ වළඳලා තුන්වෙනි ධානය පස්සේ වඩලා එයා තුන්වෙනි ධානයේට ධාන තලයේ සුභකින්න කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. මේ අටුවාවේ සඳහන් වෙනා මේවා. එතන කප්ප 64ක් ආයුෂ වෙඳිනවා. ඊළඟට දෙවෙනි ධානතලයේ ආභස්සර කියන බ්‍රහ්ම ලෝකේ කප්ප 8ක් ආයුෂ ඉඳලා ඊට පස්සේ තමයි දැන් මේ පළවෙනි ධාන ලෝකෙට එළලා තියෙන්නේ. අර පළවෙනි ධාන ලෝකෙට ආවට පස්සේ තමයි මෙයන්ට අර පරණ කර්ම ඔක්කොම අමතක වෙලා යන්නේ. ඊට පස්සේ තමයි මේ මිත්‍යා දෘෂ්ටි උපදේ. ඊට පස්සේ මේ මිත්‍යා දෘෂ්ටි උපදුනාට පස්සේ ඉතින් දැන් ස්ථිරයි කියලා තමයි හිතායන්නේ. දැන් භාගතුන් වහන්සේ දේශනා කරාට පස්සේ දැන් මෙයාට කරගන්න දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ කියනවානේ මේ අස්ථිර දෙයක් තමයි ස්ථිර කියලා කියන්නේ. අනිත්‍ය වූ දෙයක් තමයි නිට්ටයයි කියලා කියන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගෙන් බක්බක්මේ අහනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මං අහලා තියෙන්නේ අනන්ත දර්ශී භාග්‍යතුන් වහන්සේට කියන නමක් තමයි අනන්ත දර්ශී. ඒ කියන්නේ ජාති ජරා ඒවා ඉක්මවපු කෙනෙක්. ඔබ වහන්සේ සියල්ල දන්නවා කියලා මම අහලා තියෙන්නේ. එන ඔබ වහන්සේ එහෙම කෙනෙක් නම් මම පෙර කරපු මගේ සීලයන් ෘත්‍යයන් මොනවාද කියලා මම කරපු දේවල් ඔබ වහන්සේ කියන්න කියලා කියනවා. දැන් මේවා ඔක්කොම දන්නවා කියලානේ භාග්‍යතුන් වහන්සේ මේ අනිත්‍ය දේවල් නේද නිත්‍ය වශයෙන් ප්‍රකාශ කරනවා. ඉතින් මේ සියල්ල දන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙනම් මගේ පරණ කරපු කර්ම මොනවාද? මම කරලා තියෙන දේ මොනවාද? මම කරපු සීලයන් ෘත්‍යයන් මොනවාද කියලා ඇහුවොත් භාගතුන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවක බ්‍රහ්මබ්‍රහ්මී ඔබ මේ තපස් එහෙම නැත්නම් ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා එයා ධාන දිනු කරගෙන අභිඥා ශක්තියෙන් දිනු කරගෙන ගඟක් අයිනේ පන්සලක් හදාගෙන ඉන්නවා ඉතින් මේට ආසන්නේ කාන්තාරයක් තියෙනවා ওই කාන්තාරයෙන් කරත්ත එගොඩ එන්න යනවා මේ කරත්ත ගැල් සමූහයක්. දැන් කරත්ත කාන්තාරයක් මැදින් යනකොට යන්නේ පින්නතුනේ එක කරත්තයක තව කරත්තයක් පිටිපස්සට ලණුවකින් බැඳ ගන්නවා. ඉස්සරහා කරත්තෙන් මේ එහෙමන යනවා. කොහොම හරි මේගොල්ලන්ට පාර වැරදෙනවා. වැරදිලා ගිහිල්ලා ආයෙත් ආපු පාරට මෙනවා කරකියා. දැන් මේගොල්ලොන්ගේ වෙනකොට දරදී ඔක්කොම ඉවරයි. වතුර බොන්න විදිහක් නැහැ. දැන් දවල් වෙනවා. උදේන් රාත්‍රියේ විතරයි යන්නේ. දවල්ට යන්න බෑ රස්නේ හින්දා. ඉතින් මේගොල්ලෝ අර හේවන හරක් ටික ලෙහලා බැඳලා හේවනට එලා අර කරත්ති හේවනට එලා වාඩි වෙලා ඉන්නවා. මහා තිබහෙන් පිපාසයෙන් බඩගින්නින් ඉන්නවා. ඉතින් මේ උදෑසන ගංගාවට යන මේ තාපසයා ගංගාවේ වතුර දිහා බලනකොට නිල් පාට වතුර ගොඩක්. දකින්නකොට මට මේ වගේ වතුර ප්‍රමාණයක් ගොඩක් තියෙනවා මේක හරි ප්‍රණීතයි. මේ වගේ වතුර නැති කවුරු හරි ඉන්නවද කියලා ආවර්ජනය කරනවා. මෙයාට මේ අභිඥා ශක්තියට පේනවා අර වගේ කණ්ඩායමක් වතුර නැතුව ඉන්නවා. මෙයා අභිඥා ශක්තියෙන් අදිෂ්ඨාන කරනවා මේ වතුර පාර හැරවිලාව ගඟ දෙකට බෙදිලා ඒ පුජ්‍යලයන් ඉන්න දිශාවට ගමන් කරන්න කියලා. ඊට පස්සේ අදිෂ්ඨාන කරාම මේ විදිහට ගිහිල්ලා අර ජලකාරය බේරෙනවා කියන වතුර බීලා නාලා හරි සතුටු වෙනවා කියලා කියනවා. අන්න ඒ කර්මය මං නින්දෙන් අවදි වුණා වගේ සිහි කරා සිහි කරා කියලා පෙන්වන භාගිතුන් වහන්සේ. ඒ වගේම බක බ්‍රහ්මයේ ඔබ තවත් අවස්ථාවක මේ එක්තරා ගම්මානයක් හොරු කණ්ඩායමක් ඇවිල්ලා බිඳිනවා. ඊට පස්සේ හොරු ඒ ගම්මානේ බිඳලා ගමේ ඉන්න මිනිස්සු ටිකක්ම වහල්ලු වගේ තියාගෙන බඩු ටික අරයි යනවා. එහෙම අරයි යනකොට පෙන්නතුනේ මේ කාරණාව දකිනවා මේ මේ තාපසයා. මෙයා මොකද කරන්නේ? මෙයාගේ ප්‍රතිහාරය මෙයාගේ 이르දි බලය තියෙනවානේ අභිඥා ශක්තිය. චතුරංගනී ශ්‍රේණාවක් බවන ඉස්සරහයි. චතුරංගනී ශ්‍රේණාවක් බවනකොට අර හොරු ටික බය වෙනවා රජතුමා ඇවිල්ලා කියලා. අර ඔක්කොම බඩු ටිකත් එක්ක දාලා ඊට පස්සේ දුවනවා මේ මිනිස්සුන් ඊට පස්සේ මේ ආදිෂ්ඨාන කරන මිනිස්සුන්ගේ බඩු ටික එයාලටම ලැබෙන්නේ කියලා ඒගොල්ලොත් බේරාගත්තා. තව අවස්ථාවක භාගතුන් වහන්සේ දේශනා කරනවා ඔබ හේතය ගම් ඉවුරක තාපසෙක් කියලා ඉන්න අවස්ථාවේ ගඟේ ඉහළ ඉඳන් පහළට ගමන් කරන පුජ්‍යල කණ්ඩායමක් නේද? ඒ මේ ඔරුවක් වගේ නැවක් වගේ එකක් තරසගෙන ගඟ දිගේ පහළට එනවලු විනෝද වෙයි. මල් තරසගෙන සින්දු කියාගෙන එනවලු. ඉතින් මේ ගඟේ ඉඳලා තියෙනවා මහා නාගරාජයෙක්. ওই ගංගේය කියලා කියන විශාල බල සම්පන්න නාගරාජයෙක්. මෙයාට කේන්ති යනවා. මට මේ දැනුවත් කරන්නවත් නැතුව තමයි මේ එන්නේ කියලා. ඒ කේන්ති ගියාට පස්සේ පින්නතුනේ මේ නාගරාජයා බය කරනවලු මේ පුජ්‍යල කණ්ඩායම. ඒ වෙලාවෙත් මේක දැකපු මේ තාපසයා මේ ගුරුළු වේශයක් මවාගෙන ඒ වෙලාවේ බේරගත්තා කියලා සඳහන් වෙනවා. සඳහන් කරනවා භාගතුන් වහන්සේ. ඒ වගේම පින්නතුනේ තව අවස්ථාවක පෙන්නනවා භාගතුන් වහන්සේ ඔබ එක අවස්ථාවක කේසව කියන තාපසයා වෙලා හිටියා. ඒ අවස්ථාවේදී මම ඔබට උපස්ථාන කරා. මගේ නම එතකොට කප්ප. මම ඔබේ අතවැසියා වෙලා හිටියා. ඉතින් හුඟක් සීලයෙන් උසස් ඔබ වාසය කරා එදා. ඉතින් මේ වගේ දේවල් මං එළියෙන දැන් අපි නැකිටලා අර හීනයක් බලලා නැකිටින්නේ ඒ වගේ මේ හැමදේම මං සිහි කරා කියලා දකිනකොට මේ බක බ්‍රහ්මයා කල්පනා කරනවා මෙයා මගේ ආයුෂය තරන්නේ යනිත් දේවල් දන්නවා. එහෙනම් බුද්ධ. බුද්ධ කියලා කියන්නේ සියල්ල අවබෝධ කරපු කෙනෙක්. අවබෝධඥානය තියෙනවා. එහෙනම් ඔබ වහන්සේ නම් බුද්ධම තමයි. සියල්ල අවබෝධ කර කෙනෙක්ම තමයි ඔබ වහන්සේ. එහෙනම් මේ මුළු බ්‍රහ්ම ලෝකයම ආලෝකමත් කරපු කෙනෙක්. ආලෝකමත් කරා මේ විදිහට ධර්ම දේශනා කළා කියලා බ්‍රහ්ම බ්‍රහ්මයා පැහැදිලා ඇත්තටම උන් ඒ දසබ්‍රඥයා මේ ධර්මය අවබෝධ කරගත්තා කියලා සඳහන් වෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවේ තියෙන ওই ටික තමයි. නමුත් වෙනතුනේ අපි මෙතන මේ මේ නিত্য අනිත්‍යතාවය පිළිබඳව අපි දැනගන්න ඕනේ. මේ කතාවත් එක්ක මේ හැම කෙනෙක්ම පින්නතුනේ අපේ මේ නিত্যභාවය තුල ඉන්නේ ඇයි කියන එක අපි දැනගන්න ඕනේ. දැන් වෙන්නතුන් අපි දන්නවා ඇහැට රූපයක් එනවා. ඒ වගේම කනට ශබ්දයක් එනවා. නහයට ගන්ධයක් එනවා. දිවට රසයක් එනවා. කයට ස්පර්ශයක් එනවා. මනට මොන හරි තින්දිතුවිලි ධම්ම රූප එනවා. මේවා එනකොට මහා වේගයකින් තමයි මේවා එනකොට එතන සකස් වෙනවා පින්නතුනේ මේ ඇහැයි දැන් අපි ගමු ඇහැ විතරයි ඇහැයි වර්ණ රූපය එකතු වෙනකොට සකස් වෙනවා ඒ වර්ණ රූපය ගැන දැනුවත් වීමේ ශක්තියක්. ඒකට කියනවා චක්කු විඥානය කියලා. ඒ සමගම හටගන්නවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය කියලා නාම ධර්ම සමූහයකුයි. මෙන්න මෙතනින් සකස් වෙන ක්‍රියාකාරීත්වයට අපි කියනවා සිතක් කියලා. මේ සිත සකස් වෙනකොට පින්නතුනේ මහා වේගයකින් මේක සිද්ධ වෙනවා. හිතන්න බෑ. ලෝකේ අපි ගත්තොත් එහෙම වේගවත්ම දේ බුදුහයන් වහන්සේ දේශනා කරන්නේ වේගවත්ම දේ මොකවත් නෙවෙයි මොකද්ද හිත. ඒ තරම් වේගවත්. ඉතින් මේ නිත්‍යභාවය දකින්න දකින්නේ මොකද මේ ලෝකයේ තියෙන යථාර්ථය අවබෝධ කරගත්තේ නැහැ. මෙන්න මේ ක්‍රියාදාමයේ තුල තියෙන්නේ ಜಾති පහයි වෙන්න තුනේ. ඒ ಜಾති පහ තමයි රූප, වේදනා සංඥා සංකාර විඥාන. ඔකට කියන පංච උපාදානස්කන්ධය කියලා. දැන් බලන්න පින්නතුන් මේ රූප දිහා අපි. රූප නම් අභිධර්ම 28ක් වෙන්නනවා. <clears throat> අපි සරලව සූත්‍ර පිටකයේ තියෙන විදිහට ගත්තොත් ආධ්‍යාත්මික රූප බාහිර රූප කියලා වර්ග දෙකක් තියෙනවා. ඇහැ කියන්නේ මොකද්ද ආධ්‍යාත්මික රූපයක්. කන, නාසය, දිව, කය, මන මේවා ආධ්‍යාත්මික රූපයි. ඇහැට ගෝචර වෙන රූප වලට කියනවා වර්ණ රූප කියලා. ওই පේන දේවල් ඒවා වර්ණ රූප. ඇහෙන දේවල් ශබ්ද රූප. ගන්ධ රූප නහයට. දිවට රස රූප. කයට ස්පර්ශ පොට්ටබ්බ. මනට ධම්ම රූප. මේ රූප දෙකක් මේ හැම රූපයක්ම පින්නතුනේ හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ධාතු හතරකේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරේ. මේත් එක්ක තියෙන වර්ණ ගන්ධ රස ඕජා කියලා ටිකකුත් මෙන්න මේ වයින් තමයි වෙනස් වෙන්නේ. මේකයි හැදිලා තියෙන්නේ. මේ හැදිච්ච හැම දෙයක්ම පින්නතුනේ වෙනස් වෙනවා. මේ රූප හැම එකක්ම වෙනස් වෙනවා. අපේ කය දැන් මොකද වෙලා තියෙන්නේ? එදා තිබුණු කය නෙවෙයි දැන් තියෙන්නේ. හැම මොහොතකම මේ කය වෙනස් වෙනවා. මේ ගස් කොළන්, මේ ගොඩනැගිලි, මේ දේවල් ඔක්කොම වෙනස් වෙනවා. හැබැයි මේ වෙනස් වෙනකොට වෙන දේ තමයි දැන් අපි මේක පරමාණු ඔය ඉගෙන ගන්න කොටත් අපි ඉගෙන ගන්නා පරමාණුක මැද න්‍යෂ්ටය දෙන වටේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. වේගෙන් මේ ඉලෙක්ට්‍රෝන කැරකෙනවා කියන්නේ මොකද්ද? එහෙනම් මේ පරමාණු වෙනස් වෙනානේ. එහෙනම් මේ පරමාණු වලින් හැදෙච්ච පදාර්ථات මොකද වෙන්නේ? වෙනස් වෙනවා. අපේ කයද මේ ඔක්කොම එහෙමයි. එහෙනම් මේ රූපයක තියෙන කුඩාම අංශ භාග තුන වෙන්න පරමාණු වලට එහා ගියපු එකක් රූප කලාපයක්. ඩොට් එකක් හිතා ගන්නත් බැරි පුංචි අංශුවක්. ඒකේ තියෙන තද ගතියයි උෂ්ණ සීතල භාවයයි, හමා යන ස්වභාවයයි, ඒ වැగిරෙන ස්වභාවය මෙන්න මේවා එකතුවක් තියෙනවා. එහෙනම් මේ වගේ ඩොට් ගොඩක් එකතු වෙලා තමයි ඇදලා තියෙන්නේ මේ හැම රූපයක්ම. අපේ කයත් එහෙම. මේ ටික දැන් බලන්න අපේ කයක් අරන් ලොකු ගල් ලෝරයකට දාලා චප්ප කරොත් කොහොමද තියෙන්නේ? නේද? මොනවා චූටි අංශුනේ. මේවා එකතු කරගෙන තමයි මේ හදලා තියෙන්නේ. ඒතර මේවා වේගයෙන් වෙනස් වෙනවා පින්නතුනේ. ඒක නවත්තන්න බෑ. හැම මොහොතකම එක ස්වභාවයක සිට තව ස්වභාවයකට පරිවර්තනය වෙනවා. දැන් අපි කතාවක් අහලා තියෙනවා එක ගඟකට එක පුද්ගලයෙකුට එක වරකට වඩා බහින්න බෑ කියලා. ඇයි? එකපාරක් බහලා ගොඩ ආවට පස්සේ ඒ ගඟ නෙවෙයි තියෙන්නේ. දැන් තියෙන මොන ගඟද? වෙන ගඟක්. අර වතුර නැන්නේ. ඒ වගේම අර පුද්ගලයාත් මොකද උනේ? වයසට ගිහිල්ලා නේද? දෙවෙනි සැරේ බහිනකොට එයා නෙවෙයි. එහෙනම් දැන් දෙවෙනි සැරේ මොකද්ද කියලා තියෙන්නේ? වෙන කෙනෙක් වෙන ගඟකට බැහැලා තියෙන්නේ. ඉතින් අපිත් එහෙම නේ කාලා එහෙම දැන් අපි පුංචි කාලේ මොනහරි කෑමක් කාලා <clears throat> හිතලා ඒ අපිට සම්බෝලයක්. හරි රසට කෑවා. නැවත අපි පතනනේ දේ රස ලැබෙන්නේ කියලා. නේ සම්බෝලයක් හම්බෙන වාරයක් ගන්න එහෙම නැත්නම් පොලොස් සම්බෝලයක් හරි මොකක් හරි තමන් කැමති කෑමක් හිතලා. ඒක නැවත ලැබේවා කියලා හිතනවා. ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ දිව නැහැ. ඒ දිවත් නැහැ, ඒ සම්බෝලෙත් නැහැ, ඒ පොළොස් සම්බුලත් නැහැ. එහෙනම් මේ නොලැබෙන දෙයක් වෙනස් වෙච්ච දෙයක් නැවත පතනවා කියන්නේ මෝඩකමක් විතරයි අපේ. මෝහය. ඉතින් ඔය හින්දානේ දුක් විඳින්නේ. නොලැබෙන දෙයක් පතනවා. ඇයි? අර දිව තිබ්බනම් ඇයි හැම වෙලෙම ගැලවිලා යනවා දිවේනේ තියෙන අර මේකේ තියෙන රස තන්තු ඔක්කොම ගැලවෙනවා. ඒ වගේම ඇයි තිබුණු රූප තියෙන්නේ ඒ විදිහට. එහෙනම් හැම මොහොතකම මේක වෙනස් වෙනවා. එහෙනම් අපි මේ පතන හැම රූපයක්ම නැවත ලැබෙයිද? ලැබෙන්නේ. ඇයි වෙනස් වෙලා. ඉතින් එහෙනම් අපි හිතුවේ දැන් අපේ බලන්නකෝ දැන් තමන්ගේ රූපේවත් දැන් අද රූපේ මෙහෙම තිබ්බට හෙට උදේ බලනකොට මූණේ කුරුල්ලාවක් කැවිල්ලනේ. තුවාලයක් වෙලා යන. ඉතින් අපි මොකද කරන්නේ? අපි කරන්න හදනවා නැවතර තිබ්බ තැනට හදන්න පුළුවන් කියලා අපි දඟලනවා. හැබැයි හදන්න බෑ. ඇයි හදන්න බැරි? ඒක සබා ධර්මයක්. ඒ සබහා ධර්මය අවබෝධ කරගන්න විතරයි පුළුවන්. ඒකට එරෙහි වෙන්න ගිය ගමන් අපිට සිද්ධ වෙන්නේ දුකකටපත් වෙන. අද ඔයත් දුකක් විඳිනවා නම් ඒ දුක විඳින්නේ ඔන්න ඔය සබහා ධර්මය වෙනස් කරන්න ගිහිල්ලා. ඔය සබහා ධර්මයේ ක්‍රියාවලිය තමයි බුදු කෙනෙක් ඇවිල්ලා පහර වෙලා පෙන්වන්නේ. මේ අනිත්‍යතාවය. මේක ස්ථිර නැහැ. වෙනස් වෙනවා. හැබැයි මේ වේගයෙන් අපිට පේන්නේ මොකද්ද? නිත්‍යයි කියලා. දැන් මෙහෙම දකින්නකොට මොකක් හරි දිහා ඊළඟ දවසෙත් එනකොට ඔයාලට පේන්නේ ඒක තියෙනවා කියලා. හැබැයි හැම මොහොතකම ප්‍රඥාවෙන් බැලුවොත් මේ ඇහෙන් බැලුවට ඒක පේන්නේ නැහැ. දැන් සමහර නම් කියනවා ඇහෙන් බැලුවත් පේනවා කියලා. ඇහෙන් බැලුවට පේන්නේ නැහැ ඒ බය බලන්න එක මායාවකින් තියෙන්නේ. මේ ඇහැ මායාවයි. හැබැයි බුදුහාමුදුරු දීලා තියෙන ඉන්ද්‍රිය ධර්මයක් එක තමයි ප්‍රඥාව. ප්‍රඥා ඉන්ද්‍රියෙන් බැලුවොත් නම් අන්න පේන්න පටන් ගන්නවා. අන්න යථාර්ථය පේන්න පටන් ගන්නවා. එහෙනම් ඒ රූපය මහා වේගයකින් වෙනස් වෙන එකක් නැවත හම්බෙන්නේ නැහැ. එහෙනම් රූපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. වෙනස් වෙනවා. එක ස්වභාවයකට තව ස්වභාවයකටපත් වෙන. ඇයි දුක වෙන්නේ එතකොට? මං පතපු ස්වභාවය නැති වෙනවා. මං හිතපු ස්වභාවය නැති වෙනවා. හැමදාම හිතුවා තරුණ ඇඟක් තියෙයි. ඒ වුණාට වයසට ගියා. හැමදාම හිතුවා මගේ මහත්තයා නෝනා දරුවා මේ විදිහට ඉඳෙයි. ලෙඩ හැදෙන්නේ නැති වෙයි. මෙහෙම වෙයි. මං ගෙනාපු ලක්ෂ ගාණක් වේදම් කරලා ගෙනාපු වාහනේ තියෙයි මේ විදිහට. දිරුවද නැද්ද? දිරුවා හැම එකක්ම දිරුවා. කොණ්ඩේ පව අපි හිතුවද කවදාවත් මේ කෙස් පැහැයි කියලා. ඉතින් කෙස් පැහැෙනවනේ ඇත්තනේ. කෙස් පැහැගෙන යනවා. ඉතින් අපි මොකද කරන්නේ? කළු පාට ගගා අරක හදන්න හදනවා. හිත හදාගත්තන. හිත හදාගත්තනම් කොණ්ඩේ සුදු උනත් එකයි කළු උනත් එකයි. අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපේ මාන්නෙන් තමයි මේක කරලා තියෙන්නේ. මේක දාලා දෙන සමාජෙනුත් අපිට නාස්ලනුවක් දාලා දෙන ඔබ මෙහෙම හිටපන් කියලා. ඉතින් අපි වහලෙක් පින්නතුනේ. මේ ධර්මය අවබෝධ කරගත්තේ නැත්තම් නිකම්ම නිකන් වහලේ. ඇයි? අරවා වෙනස් වෙන දේවල් වෙනස් වෙන්නේ නැති වෙන විදියට හදන්න පුදුම දැඟලින්නනේ දැනගන්නේ. දැන් මේසේ කැඩිලා දිරලා යනවා. ඉතින් මං කකුල් ගහලා මේවා කරලා මේක පොලිෂ් කරලා අයෙත් තිබ්බ විදියට හදන්න දඟලනවා. ගේට් එහෙම හදන්න දඟලනවා. ඉතින් මේකට දඟලලා දඟලලා දඟලලා පුදුම විදියට උපායයටපත් වෙනවා. ඊට පස්සේ අයෙත් බලනකොට අයෙත් මොකදලා තියෙන්නේ? අය බලන්නේත් අර මේ මේසේ දිහා නෙවෙයි කැඩිච්ච කකුල දිහා අයෙත් කැල්ලද කියලා බලන්නේ ගිහිල්ලා. තේරුණානේ? දැන් අපි මුණ දැන් මේ කය දිහා නෙවෙයි ඊළඟ දවසේ කුරුල්ලෑව තියෙනවනේ අය කුරුල්ලෑව දිහා නෙවෙයි බලන්නේ ගිහිල්ලා. තේනවද නැද්ද කියලා? මේක තිබ්බ තියනවා නම් ඒක දිහා බලන්නේ. එහෙනම් හැම වෙලෙම ඉන්නේ දොමනසෙන්ද නැද්ද? දොමනසෙන්. ඇයි අපි හිතපු ස්වභාවය? නෑ. ඇත්ත දැනගත්තනේ. තිබ්බත් එකයි නැත්නම් දැන් මේ හම්බෙච්ච ජරා ගොඩ කුණු ගොඩ දෙතිස් කුණුපේ තියාගෙන නිවන් දකින්න හැර වෙන වැඩක් කරනවා නම් අපරාධේ. මොකද මේක Tamanට අයිතියක් නෑ. යන්තම් වැඩක් ගන්නවා නම් ඔච්චරයි කරගන්න තියෙන්නේ. ඉතින් මේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ මේ රූපය අනිත්‍යයි. වෙනස් වෙන පතපු ස්වභාවය නැති වෙනවා නොපතපු ස්වභාවය ඇති වෙනවා. ප්‍රිය විප්‍රයෝගෝ දුක්ඛෝ අප්‍රිය සංපයෝගෝ දුක්ඛෝ එහෙනම් අපි හිතපු දෙයක් වෙන්නේ. අපි හිතුවා ජරා වෙන්න එපා, දිරන්න එපා, ලෙඩ වෙන්න එපා. නමුත් ඒකමයි උනේ නේ. ඒකමයි උනේ. ලෙඩක් නැති කෙනෙක් ඉන්නවා නම් බඩගින්නත් ලෙඩක් කියලා දැනගන්න. ඒක බෙහෙත් දුන්නේ නැත්නම් දවස් කීයෙන් මැරෙනවද? හතකින් මැරෙනවා. පිපාසය ලෙඩක්. කන්න නැති දවසට තමයි තේරෙන්නේ උගුර. මේක ලෙඩක් කියන එක. කන්න තියෙන තාක්ක තේරෙන්නේ නැහැ. එතකොට එහෙනම් පෙන්නතුන් පැහැදිලිව මතක තියාගන්න මෙන්න මේ යථාර්ථය සාමාන්‍ය ඇහෙන් කනෙන් පේන්නේ ඒකට තමයි වාග්යතුන් දේශනා කරන්නේ මේක තේරුම් ගන්න අවබෝධ කරගන්න යන්න කියලා කියනවා කල්යන මිත්‍රෙක් ගාවට. ඒ ධර්මය අහන්න ඕනේ. සාරිපුත්යන් වහන්සේ අසංකේයකුත් කල්ප ලක්ෂයක් 1.140යි කල්ප ලක්ෂය පාරමිතා පුරුළු පුත්තමේ. ඒ වුණාට අර ආර්යයන් වහන්සේ අස්සජි මහරහතන් වහන්සේ හම්බෙනකන් සෝවාන් වෙන්නවත් බෑ. "යේ ධම්මා හේතුප්පපවා තේසං හේතු තථාගතආ" කියලා ඒ ගාථාව කියනකොටනේ සෝවාන් උනේ. එහෙනම් ධර්මය අහන්න ඕනේ පින්නතනේ. ධර්මය අහලා ඒ අනුව හිත මෙහෙවන්න යෝනිසෝ මනසිකාරය. පරතෝගෝසයයි යෝනිසෝ මනසිකාරය මේ දෙක තියෙනවා නම් සෝවාන් වෙන්න පුළුවන්. ඒ අනුව මෙහෙවන්න ඕනේ. ඉතින් එන රූප වෙනස් වෙනවානේ. එහෙනම් ওই රූපයත් එක්ක නේද වේදනාව බැඳලා තියෙන්නේ? එහෙනම් ආධ්‍යාත්මික වේ ඇහත් එහෙමනේ. දැන් ඇහැ ඉපදුනා, ඉපදුන ඇහැ එහෙනම් අනිවාර්යයෙන්ම ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, ලෙඩ වෙලා මැරෙනවා. එහෙම වෙන්නේ නැති එකක් තියෙනවා නම් බලන්න. හැම එකක් එහෙම, හැම ඇහක්ම එහෙමයි. එහෙනම් දැන් අපිට ඇහැ හදාගත්ත හැම කෙනෙකුටම මොකක්ද ඇති වෙන්නේ? ඈ? ඊර්ෂ්‍යාවක්, වෛරයක්, ක්‍රෝධයක්ද? නෑ. මෛත්‍රියක් ඇයි? මෙයාටත් තියෙන එහෙම එකක්. මෙයා දුක් විඳින සත්‍යයක්. කරුණාව මෛත්‍රිය එන්නේ. ගහගන්න මරාගන්න ඉරිසියා ගන්න දෙයක් නෑ. මොකද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් මේ ලෝකේ තියෙන්නේ. ඒවා තමයි රැස් කරගෙන ඒවා ආරක්ෂා කරගන්නේ. ඒවා හින්දා පුදුම අකුසල් ගොඩක් කරගන්න. කාටද ඒවා? දැන් කාට හරි බැන්න කියන්නකෝ. දැන් අපි රජයට බයිනවා. ආණ්ඩුවට බයිනවා. විපක්ෂයට බයිනවා. කාට හරි බයිනවා. ඒක ආණ්ඩුවටද Tamanටද බයින එක විපාකේ. අකුසලේ. ඒ දේශ ජීවිතේ. Tamanටනේ. ඉතින් මේ මොඩේ වැඩි නොකර නිශ්ශබ්ද හිටියනම් කොච්චරද එයක්ද නේ? එහෙනම් බලන්න මෙන්න මේ ජීවිතේ අපිට කොච්චර සැනසෙල්ලක්ද නැද ඊර්ෂ්‍යා කරන්නේ මේ අනිත්‍ය දුක්ඛ දේවල් අනිත් අයට තියෙනවා කියලා. ඉතින් අපිට ඊර්ෂ්‍යා කරන දෙයක් නෑ අපිට වඩා ලොකු ගයක් තියෙනවා කියලා කියන්නේ යාට අපිට වඩා අතු ගන්න තියෙනවානේ. වඩියේ මකුල් දල් කඩන් තියෙනවානේ. අනේ පව් දුක හිතෙන්නේ මත් නා. පව් කියලා හිතෙන්නේ. දැන් ඉතින් මෙන්න මේ චින්තනය අපිටත් වඩා භාග්‍යතුන් හතර තියනවද නැද්ද එහෙනම්? තියෙනවා. මේක දැනගන්න ඕනේ. ඉතින් එහෙමනම් රූප විතරක් නෙවෙයි වේදනත් එහෙමයි. සුඛ වේදනාව තියෙන්නේ. තිබුණා නම් ඉතින් අපි නැවත පතන්නේ නැහැනේ. දියබුබුලක් වගේ. වේදනාව. සංඥාව කියන එකත් එහෙමයි. හැම වෙලෙම සංඥාව දැන් තියෙන සංඥාව නෙවෙයි තව ටිකකින් තියෙන්නේ. සංස්කාරයත් එහෙමයි. දැන් කරන සංස්කාරයේ රසාව නම් තව ටිකකින් වෙන රස සංස්කාරය. ඉතින් අපි හැම වෙලෙම සංස්කාර වෙනස් කරනවා. හ්ම් විඥානයත් එහෙමයි. දැන් හටගත්තේ චක්කු විඥානේ නම් තව චුට්ටකින් හටගන්නවා සෝත විඥානය. එහෙනම් විඥානයත් මොකද වෙන්නේ? ඉපදෙනවා, මැරෙනවා. ඉපදෙනවා, මැරෙනවා. එහෙනම් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. මේ අනිත්‍ය නම් දුක නම් ඒ දුක වෙන්නේ. මේ අනිත්‍ය දෙයක් වෙනස් කරන්නේ වෙනස් වෙන දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා නම් එතන තමයි අපි දුක් විඳින්නේ. එහෙනම් අනිත්‍ය දෙයක් නේද? මේ දුක් වෙන දෙයක් Tamange කියලා ගන්න වටිනවද? නෑ නේද? ඒක තමයි අනාත්මයි කියලා කියන්නේ. දැන් මේ ශරීරය දැන් බලන්න කය එහෙම ගන්න වටින්නේ නැහැ අනිත් එක ගන්න වටින්නේම නැහැ මොකද මේකේ තියෙන දෙදස් කුණුපයක් කේස් ලොම් නියඳත් බොකු බඩවැල් මේ ඔක්කොම එළියට එහෙම දාලා ගියොත් එහෙම මොකෙක්වත් බලන්නේවත් නැහැ අපි බලන්නේත් නැහැ අනිත් කට්ටිය අපි දිහා බලන්නේත් නැහැ දැන් බලන්නකෝ දැන් මලු ගොඩක් ඇතුලේ දාගන්නේ මේ යන්නේ දැන් නිකන් හිතන්නකෝ ආමාශයේ වමනේ කොට එළිය දාගෙන කරේ දාගෙන සොපින් එක්ක වගේ දාගෙන ගියොත් එහෙම අනිත් කට්ටිය බලයිද අපි දිහා අපි බලයිද අනිත් කට්ටිය දිහා ඒක ඇතුලේ පොඩි වෙනසක් දෙන අඟල් ගානක් ඇතුළට ගිහිල්ලා තියෙනවානේ. ඉතින් අපි මේක දිහා බලලා කොච්චර කාමයෙන් නැති කරගෙන මේ සංසාරේ දුක් විඳිනවලනේ. ඉතින් මේක දැක්කට පස්සේ පින්නතුනේ පුදුම නිදහස වීමක්. එහෙනම් ඒ නිදහස වීම දකින්න මේ යථාර්ථය අවබෝධ කරගන්න. මේ යථාර්ථය දකින්න දකින්න පුදුම සැනසෙල්ල තමයි ජීවිතය ඇතින ප්‍රශ්න ඔක්කොම මොකද වෙන්නේ? ඉවරයි. කොයි වෙලේද? ඒ වෙලෙමයි. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මොහොතේ මේ ධර්මයේ අවබෝධ වෙනකොට නිවෙන්නේ මේ මොහොත. එහෙනම් නිවන තියෙන්නේ මරණයෙන් පස්සේද? නෑ පිටනට. ඒ මේ මොහොතේ ධර්මය අහනකොට එයා නිවෙනවා. ඒ තුල සිහිය පවත්වන්න ඕනේ. නිකම් බෑ. එතකොට දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාස්කන්ධේ පංච උපාස්කන්ධේ තමයි අපේ ජීවිතේ හැමතැනම පවතින්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ මේ පංච උපාස්කන්ධේ නැවත නැවත සකස් කරනවා. ඒ උපාදානය නොකරගත්තොත් පුදුම සහනයක් තියෙනවා. පුදුම සහනයක් තියෙනවා. ඉතින් එහෙනම් මේ අනිත්‍ය දෙයක් දැන් අපි බලමු දැන් කයත් එහෙනම් අනිත්‍යයි දුකයි අනාත්මයිනේ. ඇයි අනිත්‍ය දුක අනාත්මයි කියලා කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙච්ච එකක් අපි ඒ අපිට ඕන විදිහට තියාගන්න කියන්නේ ඒක කරන්න බැරි හින්දා දුකයි. එහෙනම් ඒක මගේ එකක්, තමන්ගේ එකක් නෙවෙයි. හිතත් එහෙමයි නේද? උදේ තිබ්බ හිත දැන් තියනවාද? හැම මොහොතකම හිතත් මොකද වෙන්නේ? වෙනස් වෙනවනේ. එහෙනම් හිතක ආවිෂ පින්නතුනේ චිත්තක්ෂණ එකයි. එක චිත්තක්ෂණය. චිත්තක්ෂණ එකක් හිතක් වෙනුවෙන් ඇති වෙලා නැති වෙලා යන හිතක් වෙනුවෙන් කොච්චර දුකක් විඳිනවද බලන්න. හ්ම් මගේ හිතන වෙනස් වෙන්නේ නැහැ කියනවා නම් ඒක තමයි ලොකුම බොරුව. තව කාගේවත් තමන්ගේ හිතවත් තමන්ට නැතුව අනිත් හිත ගැන කවර කතාවද නේද? එහෙනම් ඔයාලා දුක් විඳින්නේ මොනකටද? වෙනස් වෙන දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් බක බ්‍රහ්මයාට විතරක් නෙවෙයි ප්‍රශ්නේ කාටද තියෙන්නේ? Tamanටත් මේ ප්‍රශ්නේ තියෙන බව Taman දැනගන්න. ඉතින් මේක අවබෝධ කරගත්ත කෙනා පින්නතනේ මේ ලෝකයේ මේ හිතයි කයයි පැවැත්ම තියෙන මේ පංච උපාරස්කන්ධය එහෙම නැත්නම් හිතේ කය යථාර්ථය දැනගෙන දැකගෙන යථාර්ථය අවබෝධ කරගෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරගත්ත කෙනා නිදහස් වෙනවා. එහෙනම් ඒ අවබෝධය තුළින් ඒ නිර්වාණය සඳහා ගමන් කරන්න මේ දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා මම ආශිර්වාද කරනවා